අද මේ මාතෘකා කර ගාථා තුලිනුත් ඊ타මත්ම සරල උපමාවක් මගින් මේ ධර්මතාව ඉදිරිපත් කරලා තියෙනවා. මාර්යා නැගූ ප්‍රශ්නයකට සේලා කියන රහත් මිහින් මහන්සේ දුන්න පිළිතුරක් හැටියටයි මේ ගාථා සංයුත් සංගයේ සඳහන් වෙන්නේ. සේලා කියන රහතන් වහන්සේ එක දවසක් සවැත් නුවර පිඬුසිඟා වැඩලා පින්ඩපාතේ වන්දල ඉවරලා දවල් කාලයේ විවේකයෙන් ගත කරන්න අන්ධවණයට වැඩම කරලා දසක් මුල භාවනා වැඩ වුණා. ඒ අවස්ථාවේ මාරයා බොහෝ තැන්වල ඒ ධර්ම ආයත් එහෙම සඳහන් වෙනවා මාරයා මේ සීලා අතරණියට බියක් ඇති ගැන්මක් ඇති කරන්න ඒ ළඟ ඉඳලා ඇහෙන විදියට මෙන්න මේ විදියට ගාථාවක් ඉදිරිපත් කළ ප්‍රකාශ කළ හැටියටයි සඳහන් වෙන්නේ තේනිදං පකතං බිම්බං කෝණු බිම්බස්සකාරකෝ පන්නු බිම්බං සමුප්පන්නං පන්නු බිම්බං නිරුජ්ජති මේ ප්‍රශ්න කිහිපයක් මේ ඉදිරිපත් කරන්නේ තේනිදං පකතං බිම්බං මේ බිම්බය මේ ප්‍රතිරූපය එහෙම නැත්නම් මූර්තිය කා විසින් කරන ලද්දක්ද කොහොමු බිම්බස්සකාරකෝ මේ ප්‍රතිරූපය එහෙම නැත්නම් මූර්තිය හැදුව කෙනා කවුද? කන්නු බිම්බං සමුප්පන්න මේ ප්‍රතිරූපය කොහෙද හටගත්තේ? කන්නු බිම්බං නිරුද්ධති මේ ප්‍රතිරූපය නැති වෙන්නේ කොහෙද? මේ ප්‍රතිරූපය මූර්තිය කියලා කිව්වේ මේ අපේ ශරීරයයි අපි මේ හිතට මම යමාගේ කියලා කියන මේ ශරීර කූඩුවයි. එතකොට මේ ප්‍රශ්නය මේ මේ කාලේ වුණත් කවුරුත් අහන ප්‍රශ්නයක් මේ මාරයෝ විතරක් නෙවෙයි අනිත් අය. එතකොට මේකට ශේලාතරණිය බියකට තැති ගැනීමකට පත් නොවි කල්පනා කර කවුද මේ මිනිස්සේ ධම්නුෂිද්ධ මේක කියන්නේ වටපිට කවුරුවත් පේන්නත් නැහැ හිතුවා මේ මායම තමයි මේක මට සමහර විට මිත්‍යා දෘෂ්ටියක් දාන්න වෙන්නේ නැති කියලා හිතලා ඔන්න ධර්මානුකූල පිළිතුරු ශේලාතරුන් වහන්සේ දුන්නා බුද්ධ වචනට එකඟව ඒක තමයි අපි මේ මාතෘකා හැටියට තිබේ ඔන්න ඒ ගාථා තුන තියෙනවා නයිදං අත්තකතං බිම්බං නයිදං පරගතං අධං හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති මේ බිම්බය මේ ප්‍රතිරූපය හරි මූර්තිය හරි මේක තමා විසින් කරන ලද්දකුත් නෙවෙයි. නයිදං පරකටං අඝං අඝ කියලා කියන්නේ මේ ව්‍යසනය මේ ව්‍යසනය වෙන කෙනෙක් කරපු එකකුත් නෙවෙයි. හේතුන් පටිච්ච සම්භූතං යම් හේතුවක් නිසා මේක හටගත්තා හේතු භංගා නිරුද්ධ තේතුව බින්ද දැම්ම හැටි ඒක නිරුද්ධ වෙනවා. ඔන්න ඊළඟට අර උපමාවය තමයි. යථාඤ්‍ය තරං බීජං කෙත්තේ වුත්තං විරෝහති පඨවි රසංචාගම්ම සිනේහං චතුභයං යම්සේ එක්තරා බීජයක් නැත්නම් යම්කිසි බීජයක් කෙතක පැල කරන ලද්දේ පෘථිවි රසයත් දියසීරාවත් කියන ඒ කාරණා දෙක ඒ දෙක උපකාර කරගෙන වැඩෙයිද ඔන්න ඒ උපමාව දුන්නා ඊළඟට උපමේය එවං කන්ධාජ ධාතුයෝ චච ආයතනයිමි හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති. අන්න එසේම ඒවන් කන්ධාට ධාතුයෝ මේ ස්කන්ධයෝද ධාතුහුද අටලොස් ධාතුන් මෙතන කියන්නේ පංචස්කන්ධයත් අටලොස් ධාතුන්. ඊළඟට චච ආයතන ආයතන හයත් කියන මේ ආයතන හයත් කියන මේවා හේතුන් පටිච්ච සම්භූතයම් හේතුවක් නිසා ඇති වුණා. හේතු භංගා නිරුද්ධ හේතු නැති වුණා. හේතුව බෙන්දල දැම්මහම නිරුද්ධ වෙනවා. ඔන්න පිළිතුර දුන්නා. එතකොට ඉතින් මාය අතුරු දහන්නා කියලා කියනවා. නමුත් ඔන්න එතන ඉඳලා තියෙන්නේ අපේ මේ ධර්ම මාර්ගයට පිවිසීමයි. මේක ගැඹුරු පැත්තක් ඇත්ත වශයෙන්. නමුත් ධර්මයේ හරය තිබෙන කොටසක් මේක. ඉතින් මෙන්න මේ උපමාව සේලා තෙර නියම හදපු එකක් නොවන බවත් බුද්ධ වචනේ ආශ්‍රයෙන්ම ඉදිරිපත් කරපු එකක් බවත් අප හෙළි වෙන සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ දකින්න ලැබෙන කෙනෙකුට ආනන්ද ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ භවය භවය කියලා කියනවා කෙතකින්ද මේ යමක් භවය වෙන්නේ මේ භවය අපි කියන්නේ ඔය කාම භව රූප භව අරූප භව කියලා කියන ලෝක තුනක් ගැන මේ ධර්මයේ සඳහන් වෙනෝනේ ඒකට ඒක ගැන මේ ආනන්ද හාමුදුරනේ මේ භවය කියන එක මේ කොතකින්ද මේක භවයක් වෙන්නේ ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු දෙනවා ප්‍රශ්නයක් වශයෙන්ම ඉදිරිපත් කරනවා ආනන්ද කාම ලෝකයක විපාක දෙන්න සුදුසු කර්මයක් නැතිනම් කාම භවයක් කියන එකක් පෙන්වුම් කරන්න හැකි වෙයිද? නැත මේ ස්වාමීන් කියලා පිළිතුරු දුන්නා. ඒක ටික තේරුම් ගන්න බලන්න. එතකොට කාම භවයක උපදින්න හේතු වෙන කර්මයක් නැත්නම් කාම භවයකුත් නැහැ. කාම ලෝකයකුත් නැහැ. හිතටයි මෙතන මුල් තැන දීලා තියෙන්නේ මේ උත්තරය තුලින්. ඔන්න ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ඒකේ පිළිගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන ඔන්න එහෙනම් මේකයි ඔන්න ඊළඟට තව විස්තර කරනවා ඒකට හේතුව. අවිද්‍යාවෙන් වැසුණා වූ තණ්හාවෙන් බැඳුණා වූ තත්වෙන්ට කර්මය කෙතක් වෙනවාය. කම්මං කෙත්තං. විඥානයේ බීජයක් වෙනවා. විඥානං බීජං. තණ්හාව දී සීරා වෙනවා. තණ්හා සිනේහෝ. ඒ කාරණා තුන හේතු කරගෙන යම් සත්‍යයකට කාම භාවයට උපදීමට උපකාර වෙන චේතනාවක් ප්‍රාර්ථනාවක් ඇති වෙනවා. ඒ සිතවිල්ල තුලිනුයි ඔන්න ඊළඟට කියනවා ඒ සිතවිල්ල තුලින් ආයති පුනබ්භව අභිනිබ්බත් නැවත උත්පත්තියක් ඇති වෙනවා. දැන් මේ හැමෝම කතා කරන කතා මාතෘකාවක් නේ මේක. ඒකට ආයති පුනබ්භවය පුනර්භවයක් ඇති වෙන්නේ නැහැටි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්눔 කරන්නේ ඒ ඇතිවීමේදී කර්මය කෙත හැටියට බලපවත් වෙනවා. විඥාණය තමයි බීජය. තණ්හාව තියෙනවා. ඉතින් ඊළඟට ඒ වගේම අර අනිත් භව ගැනත් ආනන්ද හාමුදුරුව අහනවා. ඒ වගේම ආනන්ද හාමුදුරන්ට ඒක ඒක කෙටියෙන් සලකා ගන්න පුළුවන්. රූප ලෝකයක විපාක දෙන කර්මයක් නැත්නම් රූප භවයක් ඇති වෙන්නේ නැත මේ ස්වාමී. අන්න ඒක නිසා එතෙන්දිත් අර වගේම තමයි රූප භවයක රූප ලෝකයක රූප ලෝකයක උපදින්න හේතු වෙන දිව්‍ය ලෝක ආදීනේ ඒවට උපකාර වන චේතනා ප්‍රාර්ථනා ආදී කර්ම වශයෙන් අතුලකින් මිනිස්යා ඇති කරගන්න දේවල් නැතිනම් ඒ ඇති කරගන්නේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳුණු නිසායි. අන්න ඒ සත්වෙන් එහෙම වුණාම තමයි රූප භවයේ පුනර්භව නැවත උත්පතක් වෙන්නේ. ඒ වගේම අරූප භවය පිළිබඳව ප්‍රකාශ කරනවා. ඔන්න එතකොට ඒ කාශයෙන් බුදුරජාණන් වහන්සේ යම් කිසි ධර්මයක් ඉදිරිපත් කරනවා. ඊළඟට දැන් මේක මේ මාර්යා නැගූ ප්‍රශ්නය තුලිනුත් කෙනෙකුට යමක් හිතා ගන්න පුළුවන්. දැන් ලෝකේ තියෙන අන්තගාමි දෘෂ්ටි රාශියක් නැදිනුයි බුදුරජාන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉදිරිපත් කළේ. මේ පිනතුන්ට බොහෝ විට පුරුදු වෙලා තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරේ කියලා. නමුත් ඇතැම් අවස්ථාවල ඊට වඩා ගැඹුරින් දක්වලා තිබෙනවා පටිච්චසමුප්පාද ධර්මයයි මධ්‍යම ප්‍රතිපදාව. මොකක මැදද? අන්න අර කියාපු අන්තවාදී දෘෂ්ටි, අන්න අර මායя ඉදිරිපත් කළේ. මේකම තමා හදාපු එකක්ද වෙන කෙනෙක් හදාපු එකක්ද? බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අචේල කස්සපාදී පරිබ්‍රාජකයන් ඇවිල්ලා ඒ බොහෝ අවස්ථාවල් තියෙනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ මේ විදිහේ ප්‍රශ්නම අහනවා. අන්තගාමී ප්‍රශ්න. ඒ අවස්ථාවේ බුදුරජාණන් පෙන්눔 කරනවා. යම් කෙනෙක් කිව්වොත් තමන්ම මේක කරගත්තයි කියන එහෙනම් සාසව දෘෂ්ටියට යනවා. ආත්ම දෘෂ්ටියට යනවා. මේක කෙලවරක් වෙන කෙනෙක් කරයි කියලා කිව්වොත් උන්න උච්ඡේද දෘෂ්ටියට යනවා. මෙතනින් ඉතින් ඉවරයි මරණයෙන් පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ අන්තගාමී මේ දෙක මැදයි මේක තියෙන හේතු ප්‍රත්‍ය නිසායි ඇති වෙන්නේ හේතු ප්‍රත්‍ය නැති කල හැටි ඒක නැති වෙලා යනවා. අන්න මේ විදිහේ ගැඹුරු කාරණයක් මෙතන ඉදිරිපත් කරනවා. එතකොට ඒකටම තවත් උපකාර වෙන වටිනා සූත්‍රයක් තිබෙනවා. උච්ඡේදවාදීන් එහෙම හිතන්නේ මේ පුද්ගලයා කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් සකස් වුණු එකක්. ඉතින් ඒ පුද්ගලයා මරුණාට පස්සේ පොළොවට පස් වෙනවා එච්චරයි කතන්දරේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන එපමණකින් මේ සත්වයේ දුකේ කෙලවරක් වෙන්නේ නැහැ මරණින්. ඊට ඈතට යන ඈතට යන්න යන හේතුඵල සම්බන්ධය තුලයි. ඒ පිළිබඳව වඩාත් පැහැදිලි දේශනාවක් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේට ප්‍රකාශ කරනවා. මහණෙනි මම මේ ධාතුන් හයක් පිළිබඳව ධර්මයක් දේශනා කළා තිබෙනවා. කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට ප්‍රතික්ෂේප කරන්න බැරි විදිහේ ධර්මයක්. ධාතුන් හයක් මොනවද ධාතු හය? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. කොට පඨවි ආපෝ තේජෝ වායෝ විතරක් නෙවෙයි. එහෙනම් භෞතික දෘෂ්ටියට යනවා එතනින් ගත්තොත්. ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. ඔය ඔය හයත්. ඔන්න ඊළඟට ඒක ආශ්‍රය වෙන බුදුරජාණන් වහන්සේව ගැඹුරට යනවා. මහණෙනි මෙන්න මේ ධාතු 6 උපාදාන වශයෙන් අල්ලා ගැනීම තුලින් තමයි ගර්භයකට දැස ගැනීමක් වෙන්නේ. මව් කුසකට බැස ගැනීමක් වන්නේ මේ ධාතුන් හය උපාදාන වශයෙන් අල්ලගත්තු විටයි. නිකම්ම විඥානයක් නෙවෙයි ආශ්‍රව සහිත එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්. ආශ්‍රව සහිත විඥානයක් නම් අපි හිතුවට මෙතනින් ඉවරයි කියලා ඉවර වෙන්න බෑ. ඒක කොහොම හරි ඉදිරියට යනවා. ඊළඟට ඒක යන හැටි ඊළඟට පෙන්වු කරනවා. ඒ විඥානේ බැස ගන්න බැස ගැනීම නිසා මව් කුසක නාම රූපයක් ඇති වෙනවා. නාම රූපය නිසා ආයතන හයක් ඇති වෙනවා. ආයතන හය නිසා ස්පර්ශ වේදනා ඔන්න ඊළඟට දුක් ඇති වෙනවා. අන්න මේ විදිහටයි දුක් ඇතිවීම කියලා කියන්නේ. එතකොට මේ භව දෙකක් ගැළපීම පිළිබඳව කාරණේදී අපිට විඥාන නාම රූප කියන දෙකම කල්පනාවට ගන්න වෙනවා. දැන් භෝජනා නැවත උත්පත ගැන කතා කරනවා ඇහෙනවා විඥානය ගැන විතරයි කියන්නේ. දැන් මෙතන බුද්ධ ධර්මයේ තියෙන මහා ගැඹුරු තැන තමයි මෙතන. එතකොට මුද්‍රඥාන ප්‍රකාශ කරනවා විඥානය දැස ගැනීම තුලිනුයි මෞකුසක නාම රූපයක් ඇති වෙන්නේ. ඊළඟට එපමණක් නෙවෙයි තව ඈතට යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්න කරලා. ආනන්ද යම් ආකාරයකින් මෞකුසට විඥානය බැසගත්තට පස්සේ බිහි වෙන්න කලින් විඥානය මෞකුසින් නිකුත් වුණා. ගිලිහිලා ගියා. එතකොට මෞකුසේ දරුවෙක් වැඩේ. එහෙම නැත්නම් නාම රූපයක් සකස් වෙයිද? නාම රූපයක් ඉතිරි වෙයිද කියලා කියනවා. නාම රූප කියලා කියන කිව්වේ අර විඥාණයට අරමුණු අරමුණ පමණයි. නමුත් ඒ අරමුණ ජීවයක් හැටියට මෞකුසක සත්‍යයක් හැටියට ඇති වෙයිද කියන එකයි අහන්නේ. ඒකට ආනන්ද සානසෙම නැතම ඒ ස්වාමීන්. එයින් පෙන්නු කරන්නේ විඥාණය නැතුව නාම රූපය වැඩෙන්න. ඒක තවත් තහවුරු වෙන ප්‍රකාශ කරනවා. යම් අවස්ථාවක උපන්නට පස්සේ පවා ලදරු වියේදී කුමාරයෙකුගේ දරුවෙකුගේ හෝ දැරියකගේ විඥාණය නැති විඥාණය ගිලිහිලා ගියා. එතකොට ඒ නාම රූපය වැඩි. දැන් නාම රූපය කියලා කියන්නේ අර දැන් අපි මමිය මාගේ කියලා කියන මේ ප්‍රතිරූපය මේ බිම්බය මේ රූපය මේ මූර්තිය. ඒක එතකොට නිකන් මල කන්දක් විතරයිනේ. අන්න එතකොටත් නැtei කියලා කියනවා. අන්න ඒක නිසා එනට ආනන්ද ස්වාමීන් ප්‍රකාශන ඒක නිසා විඥානයේ මුල් වෙන විඥානයේ විඥානයේ ගිහිල්ලා නාම රූපයේ බැස ගන්නත් ඕන ඊළඟට නාම රූපයට විඥානය නැතුවත් බෑ. ඔන්න ඔතනදී ওই දෙක අතර තියෙනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක්. ඔතනයි ගැඹුරුම කොටස තියෙන්නේ. මෙන්න මේ නාම රූප කියන වචනේ හැමෝටම පැහැදිලි නොවෙන්න පුළුවන්. දන්නවයි කියලා හිතන් ඉන්න අයටත් සමහර විට ඒක පිළිබඳ වැරදි අවබෝධයක් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒක බුද්ධ වචන සාරිපුත්‍ර සානහාති ආදී ඒ ශ්‍රේෂ්ඨ සානහාතිලා දක්වපු වචන ආශ්‍රයෙන් අපි පාලි පාඨ නොකියවත් හිතා ගන්න. නාම රූපය කියන එක බොහෝ දෙනාගේ සැලකිල්ලට උගතුන්ගේ සැලකිල්ලට හේතු වෙලා තියෙනවා. මොකද සාමාන්‍ය ලෝකයේ අපි මම යමාගේ කියලා කියන එක ගැන මොකද්ද කියලා කියන එක තෝරනකොට කියන්නේ මෙතන කයයි හිතයි. හිතයි කයයි තියෙන්නේ. ද්වේෂයට කියනකොට හිතයි කයයි දෙකයි. නමුත් මේ ධර්මයේ ඊට වඩා ගැඹුරට යනවා නාම රූප කියන වචනේ හරි ගැඹුරක් තියෙනවා. හිතයි කය කියනවනම් මොන බුදුරජාණන්සේට කියන්න තියුණා එහෙනම් චිත්ත රූප හරි මනෝ රූප හරි මේ වචනයක් යොදන්න තියුණා. ඇයි නාම රූප කිව්වේ? මේ නාම කියන වචනය පවා ඇතම් කෙනෙක් මේක තෝරන්නේ නැමීමක් හැටියට. නමුත් මෙතන නැමීම නෙවෙයි කියන්නේ නම නම් කිරීම. මොකද්ද නම් කිරීම? නාම ධර්ම ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න මේවා හැටි. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මේ වචන කිව්වට මේ පිළිසනුත් තේරුම් ගන්න අමාරු නෑනේ. වේදනාව කියන කවුරුත් දන්නවා. වේදනාව ආසෙන් සංඥාවක් වෙනවා. සංඥාව ආසෙන් ඒක අනුව පිළිපදින්න පෞද්ගලික වශයෙන් හිතෙනවා මේක මේ විදිහට ක්‍රියා කරන්න ඕන කියලා චේතනාවක් වෙනවා. එතෙන්දී පෞද්ගලිකත්වය ඇත්ත වශයෙන්ම මතුවෙන්නේ. වේදනා, සංඥා, චේතනා. ඊළඟට ඒකට අරමුණු වෙන යම් ස්පර්ශ ස්පර්ශ වෙන තැනක් තිබෙනවා. එතෙන්ට මානසිකාර කියලා කියන මෙනෙහි කිරීමක් යෙදෙන. ඔන්න ඔය පහයි. අතේ ඇඟිලි පහ වගේ. වේදනා, සංඥා, චේතනා, පස්ස මානසිකාර. ඕවයි බුදුරජාණන් වහන්සේ නාම ධර්ම හැටියට කිව්වේ. ඇයි මේවා නාම ධර්ම හැටියට කිව්වේ? මේවා තුලින් තමයි භාෂාවක් නොදත්තත් කෙනෙක් යමක් හඳුනගන්නේ. පොඩි දරුවෙක් පවා. ඒකෙන් එන වේදනාව අනුව සංඥාව, ඒකානු චේතනාව, ඒක පරික්ෂණ වශයෙන් ඊළාට ස්පර්ශ මානසිකාරය මෙනෙහි කිරීම යෙදෙනවා. ඔන්න එතකොට මේ ප්‍රාථමික වශයෙන් යමක් හඳුනා ගැනීමට උපකාර වෙන දේවල් එතන බුදුරජාණන්සේ නාම ධර්ම හැටියට සැලකුවා. ඊළඟට රූපය කියලා කියන්නේ අන්නේ රූප කියන වචනේත් යමක් හිතා ගන්න පුළුවන්. අපි දැන් ලේසියට ද්‍රව්‍ය ද්‍රව්‍ය කියලා කියනවා. ද්‍රව්‍ය ගැනනේ කතා කරන්නේ හැමෝම. නමුත් මෙතන ද්‍රව්‍ය නෝ කියා කිව්වේ මොකද? එතන කියන්නේ මේ හිතට වෙන්නේ ඡායාවක් මේ රූපය කියන එක. එතකොට ඒක බුදුරජාණන්සේ දක්වනවා අත වශයෙන් තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන අඳුන ගන්න බැරි විදිය මහා භූත ධර්ම හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහභූත ධර්ම හතර උපාදාන කරගෙන ඒ ආශ්‍රේණුයි රූප සංඥාව කෙනෙක් ඇති කරගන්න. එතකොට ඒ රූප සංඥාව ඇති කරගන්න උපකාර වෙන්නේ අර කියාපු නාම ධර්ම. එතකොට අන්න එතනක් තියෙනවා මහ පුදුම ගැටලුවක්. නාමය නිසා රූපය පවතින රූපය නිසා නාමය පැවතිනවා. ඒක අතීත පඬිවරුත් තේරුම් අරගෙන තිබුණා. ඒකයි අර පොතපතේ බොහෝ විට දක්වන උපමාවක් තමයි. ඇස් පෙනෙන කොරත් අන්ධ ඇවිදින්න පුළුවන් එක්කෙනත් යන ගමනක් වගේ. රූපය ඇවිදින්න පුළුවන් වුණාට අන්ධයි. ඒ නාමය නාම ධර්ම පේනුණාට මොකද කොරා පිලා. අන්න ඒ වගේ මේ දෙක එකතු එකට යන්න ඕන ගමනක් මේ නාම රූප දෙක. ඒ කියන්නේ රූප ධර්ම අපි අඳුනගන්නේ අන්න අරව තුල. ඒ හිත ඒ කියන්නේ රූප සංඥාවක් ඇත්ත වශයෙන් තියෙන. ඔන්න එතකොට ඒ නාම රූප ධර්ම. නාම රූප ගැන. ඉතින් මෙතන කියනවා අර ඒ විඥානයක් නැත්නම් දැන් ගස්දල් පිළිබඳව නාම රූප ප්‍රශ්නයක් නැහැ කොහි කොහෙත්ම. සවිඥානික විඥාන සහිත සත්වයන් පිළිබඳවයි මේ කාරණේ තියෙන්නේ. ඒත ඒ අයටයි සංසාරයක් තියෙන්නේ. දස්වල ඇට පැලුණාට අපි ඒ සංසාරයක් කියලා කියන්නේ නෑනේ. ජීවයක් ඇති සත්වයන් පිළිබඳව ඒ කර්මානුරූපව පහළ වෙන પરම්පරාවයි අපි මේ සංසාරය කියලා කියන්නේ. ඒක ඇති වෙන්නේ ඔන්න ඔය දෙක අතර. ඒකට මේක අර ඒකාන්ත වශයෙන් Taman ඇති කරයි කියන්නත් බෑ, දෙවියෙක්ම ඇව්වයි කියන්නත් බෑ, ඉබේ ඇති වුණා කියන්නත් බෑ. හේතුප්‍රත්‍ය නිසා ඇති වුණා ඒ වගේම හේතුප්‍රත්‍ය නැති කිරීමෙන් නැති කරන්න පුළුවන්. අන්න මේ ධර්මතාවය ඒකට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. තව ඔන්න ඊළඟට ඒක තව ඈතට යනකොට දැන් නාම රූප කියන වචනේ තේරුම් ගත්තා. ආයතන 6 කියන එකත් සමහර විට තේරුම් ගන්න වෙනවා. අපි බොහොම දෙනා දන්නවා. දැන් ඉන්ද්‍රිය පහක් ගැන කතා කරනවා. ධර්මයේ ඉන්ද්‍රිය 6ක් ගැන කියනවා. මනසත් ඇතුළේ. ඇස කන නාසය දිව කය මන. මේ ඉන්ද්‍රිය 6 ක්‍රියාත්මක වන අවස්ථාව ගැන හිතලයි සල ආයතන ආයතන 6ක් කියලා කියන්නේ. ඇසට රූපය කනට ශබ්දය ආදී වශයෙන් මනසට ධර්ම අන්තිමට මනසට වැටෙන දේවල් ඒවා ක්‍රියාත්මක වන අවස්ථාව ගැන හිතලා ඒ එකතු කරලා ගත්තාම ස්පර්ශ ආයතන කියලා කියන්නේ ඇත්ත වශයෙන්. ආයතන හයක් වෙන්නේ ඇසත් ඒ جوړු جوړු යන්නේ. ඇසයි රූපයයි කනයි ශබ්දයයි නැහැයි ගඳ සුවඳයි ඔය ආදී වශයෙන් ඒ ක්‍රියාත්මක වන අවස්ථාව ගැන හිතලා ආයතන. ආයතන කියනකොට දන්නෝනේ ක්‍රියාත්මක වනේමනේ. එතකොට මේ ආයතන හය අර නාම රූපයම දැන් අර බූවල්ලා වගේ නාම රූපේ ඔන්න ඔය හයෙන් ඊළඟට ලෝකේ අල්ලන්නේ. ඉතින් දැන් අර බිහි වුණාට පස්සේ අපි නාම රූපයක් කියලා කියන්නේ මේ ප්‍රතිරූපයක්. විඥානය ගැන අමතක කරන සමහරු. විඥානය නිසයි මේක මේ මේ තත්වයට වැඩුනේ. එහෙනම් නමුත් අන්න අර ඊළඟට සලායතේ නිසා ස්පර්ශය තියෙනවා. ඒ නිසා වේදනාවක් තියෙනවා. ඊළඟට තණ්හා උපාදාන වෙලා ඔන්න තව තවත් ඈතට යනවා. ඔන්න ටිකක් ඔය මේ හැමෝම මේ කතා කරන පටිච්චසමුපාදාන ගැන අපිට හිතා ගන්න පුළුවන් මේ ඔය හිඟ. එතකොට වැදගත්ම තැන තමයි යන්න විඥානියත් නාම රූපයක් ඔතන සම්දිස්ථානය. ඒ සම්දිස්ථානයයි බුදුරජාන් වහන්සේ යන ආනන්ද හඳුනන ප්‍රශ්නෝත්තර වශයෙන් ප්‍රකාශ කර වදාළේ. ඒ තවදුරටත් තවත් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. ඒ විඥාණය අර අර විදිහම තමයි අන්තිමට විඥාණය විඥාණය නිසා නාම රූපය පවතින බව පෙන්වුම් කරන්න තමයි අර කිව්වේ විඥාණය නැත්නම් නාම රූපය ගිලිහිලා යනවා කියලා. අනිත් පැත්තට නාම රූපයට විඥානය අවශ්‍ය බවත් දක්වන්නේ යම් විදියකින් විඥානයක් මවුසට බැසගත්තේ නැත්නම් නාම රූපයක් ඇති වෙන්නේම නැහැ. එතනම ජාති ජරා මරණ කියන්නේ විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ. අන්න එතන විශේෂ වචනය. විඥානීය නාම රූපික ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැත්නම් මව කුසක උපතක් ඇති වෙන්නේ නැහැ. ප්‍රතිෂ්ඨාව කියන වචනේ මතක තබා ගන්න වෙනවා. එතකොට සාමාන්‍ය ලෝකයාගේ සාමාන්‍ය කෙලෙස් සහිත විඥානය අනිවාර්යයෙන්ම කෙලෙස් සහිත විඥාණය නාම රූප දෙක ප්‍රතිෂ්ඨාවක් ලබනවාමයි. ඉලිලා යන ගියත් වෙන තැනක හිටිනවා. මේක නැති වෙන්නේ නැහැ. එතකොට මේ විඥානයේ මොකක් හරි දෝෂයක් තියෙනවා. අර කලින් කියාපු දෝෂය තමයි. අර උපාදානය නිසා. ඒ උපාදානය නිසාමයි විඥාන නාම රූප දෙක අතර පුදුම විදිය සම්බන්ධයක් තියෙන. ඒකයි ඒක අපි නොයෙකුත් ආකාරයෙන් උපමාශ්‍රයෙන් ඉදිරිපත් කළා. දැන් මේ අද දවසේ මේ පින්නතුන්ට පිය. දුන්න ධර්ම පත්‍රිකාව එකපාර නොතේරෙන්න පුළුවන්. අපි ඒකට මේ බටහිර සාහිත්‍යයෙන් ගත් උපමාවකින් අපි කියනවා අර නාසිසස් පිළිබඳ කතන්දරේ. ඊට කලින් අවස්ථා දෙක අපි විස්තර සහිතව ප්‍රකාශ කරලා තියෙනවා ඒ නාම රූපය විග්‍රහ කිරීමේදී. එතෙන්දී අර නාසිසස් කියන ග්‍රීක තරුණයා තමන්ගේ මුහුණ දැකලා නැති නිසා කැලියා විදින අතරේ පොකුණකට නඟුරුනහම මුහුණ පෙන්නා. රැවටුණා මේ දෙවඟනක් කියලා. ඊළඟට වැළඳ ගන්න උත්සාහ කර කර ඉඳලා අන්තිමට මැරිලා ගියා. එතකොට නාසිසසේ දෙවඟනක් කියලා වැළඳගත්තු එකම තමයි අපි මේ සංසාරේ දීර්ඝ කාලයක් මැරෙන අවස්ථාවේ මේ මමය මාගේ කියලා ගත්තු ටික මේ රූප කොටස හෝ ඒ අනිත් ඒවා ටික ඒ ගත්තු ගැන්ම නිසා තමයි නැවත උත්පත්තියක් ලැබෙන්නේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේත් ඒකයි. ඒක වැළඳ ගන්නවා වැළඳ ගන්න ගිහිල්ලා අන්තිමට එක්ක මව කුසක වෙන්න පුළුවන් වෙන තිරිසන් කුසක වෙන්න පුළුවන් වැළඳ ගන්න ඔය අග්‍රහණය නිසා. ඔය එතකොට මේ අල්ල ගන්න නම් දෙකක් තියෙනවා. උපාදානය කරන්න නම් දෙකක් තියෙනවා. ඒක බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කණ්ණාඩි උපමාවයි. නමුත් ඥානස්ස පමණක් නෙවෙයි අනිත් ශ්‍රාවකින් වහන්සේලා උපාදාන ගොඩවල් කියලා කියන්නේ මේ එක එකක් රූපේ අල්ලා ගැනීම නිසා ඉබේ ඇති වෙන දැන් කණ්ණාඩියක් අල්ලගත්තාම නේ හිතෙන්නේ ආ මේ මම තමයි. එහෙම නැත්නම් ඡායාරූපයක් ගත්තාම වෙන වෙන කෙනෙක් නෙමෙයි මේ මමමයි. ඔන්න ඔය විදිහට දැන් මේ පින්න තුන අහලා තියෙනෝනේ ආත්ම දෘෂ්ටි ක්‍රියාත්මක වන ආකාරය බුදුරජාණන් වහන්සේ පද තුනකින් දක්වනවා. ඊතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. මේ මගේ මේ මම වෙමි මේ මගේ ආත්මයයි සංහා වශයෙන් නේතන් මම කියලා අල්ල ගන්නවා මානයක් ඇති කර ගන්නවා මේ මමයි ඔය 4 රුපියක් ගත්තාම ඔය ගෙදර වල දීලා තියන්නේ ඒකනේ මේ මම තමයි වෙන කවුද ඒක ඉතින් හැඩ වැඩ දාලා තමයි ගන්න ඒ වුණාට ඒ මම එතකොට ඊළඟට ඒ සෝමයේ අත්ත අන්න ඒක දෘෂ්ටියකට හරව ගන්නවා මේක සියුම් මන්දමින් අපිට පෙනෙන ඇතුළට ආත්ම කියලා දෙයක් තියෙනවා අර භව තණ්හාව නිසා ආත්ම දෘෂ්ටිකුත් ඇති කරගන්නවා එතකොට ඒතන් මම ඒසෝහමස්මි ඒසෝමී අත්තා කියලා ගැන්ම නිසා තමයි ඒ උපාදානය නිසා තමයි සත්‍යයා නැවත නැවත උත්පතටපත් වෙන්නේ අර නාහිසස් වගේම තමයි. වැළඳ ගන්න උත්සාහ කර කර එතනම ඉඳලා මැරිලා ගියා. ඉතින් ඒ ක්‍රමෙම මෙතන නාම රූපය කියන වචනේ ඔන්න එතකොට තේරෙනවා අරපති මේකට ඇයි මූර්තියක් කිව්වේ? ඇයි බිම්බයක් කිව්වේ? බිම්බ කියන වචනය දැන් පිළිබිඹුව කියන වචනේ කවුරුත් දන්නවද? පිළිබිඹුව කියන වචනෙට කිට්ටු නේද බිම්බ කියන එක. දැන් ප්‍රතිබිම්බය කියලා මේ පින්නතුන් දාන ප්‍රතිමා ආදියට බිම්බ කියන වචනේ යොදනවා. පිළිරුව. එතකොට මාර්යා කියාපු වචනේ හරි. කවුරුත් පාවිච්චි මේ මේක බිම්බයක්ම තමයි මූර්තියක්. ඒ කියන්නේ මේ තමා හෝ අනුන් හෝ සත්වයක් පුද්ගලයෙක් හැටියට හිතන මේක ඒ හිතාගත්තු ගැන්ම නිසා. ඒ ගැන්ම නිසා අර කියාපු තණ්හාව තණ්හාව නිසා උපාදාන කරනවා. උදෙන්ට අවිද්‍යාවත් තණ්හාවත් නිසායි අපි කෙටියෙන් පොතකුත් අහලා තියෙන ආකාරයට මේ සත්‍ය සංසාරය යන්නේ. ඒක නම් කවුරුත් අහලා තියෙනවා. ඒකයි මෙතෙන්දිත් අවිද්‍යා නීවරණයක් හැටියට. අවිද්‍යාව කියන එක නීවරණයක් කියලා කියන්නේ ඒක එයින් අවබෝධය වැහෙන නිසා. අවිද්‍යාව කියන නීවරණයට නැත්නම් එයින් ආවරණයට යට වෙලා. තණ්හාව සංයෝජනයක්. තණ්හාව හැපිල්ලක්, බැඳීමක්. එතකොට ඔන්න ඔය දෙක තුලින් අපි සංසාරේ යන්නේ. එතකොට තණ්හාව තුලින් ඇති වෙන බැඳීමට හේතුව මූලික හේතුව අවිද්‍යාව නොදැන්මයි. අර නාසික නොදැන්ම නිසානේ මෙතන පෙනෙන්නේ දිවංගනක් නෙවෙයි. මේ තමන් බලන වාරයක් පාසා බලන වාරයක් පාසා මේ පෙනෙන tikai මම මේ එක එක අවබෝධයේ එන්නේ නැහැ. ඔය අර කියාපු අපි අපි ඔය දැන් මේ පත්‍රිකාවේ පැරණි කතාව නාමක නවීකරණයක් කළා. නාසිසස් මැරිච්ච නාසිසස්ට බණ ගන්නවල අපි සෝවාන් කරා අන්තිමට. අපි එහෙම හිතමු. අන්න ඒ අර බුද්ධ ධර්මයේ ඉදිරිපත් කිරීමට සාධකයක් කරගත්තා. ওই පත්‍රිකාවේ තියෙන ආකාරයට. යම් අවස්ථාවක නැසිය තේරුම් ගත්තනම් මේ අර වැරදි අයෝනිසෝ මානසිකාරය කියලා කියන වැරදි මෙනෙහි කිරීම තුලිනුයි නාසික ස්වාරයක් පාසා ඒ වැළඳගත්තේ. පිළිමෙවුවා. නමුත් යම් අවලාවක තේරුණා නම් මේක මම නොබලන අවස්ථාවේ තියෙන දෙයක් නෙවෙයි බලන වාරයක් පාසා වෙන පෙනෙන දියේ පෙනෙන පිළිමෙවුවක් පමණයි. දියේ තිබෙනවා යම් පිළිමු කරන ස්වභාවයක්. ඒක නිසා මේ පෙනෙනවා පිළිමුවක් මේක ඒක වතුරේ ඇතුලේ කවුරුවත් ඉන්නව නෙවෙයි. දැන් උනත් ඡායා රූපයක් දැකලා ඒකම ඇතිනේ කෙනෙකුට අනිත් හැලිය කියන්න ඕනේ නෑනේ. දැන් ওই බොහොම තාම්ප්‍රිය කරන කෙනාගේ ඡායා රූපේ ප්‍රමාණවත්. මොකද හේතුව? ඒක එහා පැත්තේ බලනකොට කඩදාසිය තමයි. නමුත් අන්න හිතා ගන්නවා මෙතන මේ මගේ මාත් ප්‍රිය කරන තැනත්තා. ඉතින් ඒකම තමයි කාතුලක් තියෙන්නේ. මේ පිටට පේන ටික තව ටිකක් ඇඳුම් වලින් සරලලා තියෙන මේක තමයි මම කියන්නේ. ඒ මම තමයි අර මැරෙන අවස්ථාවේ අතාරින්න කැමැතිකම නිසා පොයි මා නැති වෙනවා කියලා ඊළඟට ග්‍රහණය කරනවා අල්ලනවා අර කර්ම ශක්තිය තුලින් අද්ද අර බූවල්ලා වගේ දිගු කරනවා. දිගු කරනකොට අහු වෙන තැන Tamanට ඕන තැන නොවෙන්න පුළුවන් කර්මය කෙත. වැටෙන්නේ කර්ම ක්ෂේත්‍රේ. ඊළාට අර විඥානේ බීජය පැලවෙන්න පුළුවන් බීජයක් ඒක අන්න එතන හිතා ගන්න තියෙනවා. පැලවෙන්නේ අර කියාපු කෙලෙස් නිසා. ඊළඟට ඒ පැලවෙන ස්වභාවය නිසා තණ්හාව නැමැති දිය සීරාවයකට උපකාර වෙනවා. අන්න දැන් හිතා ගන්න පුළුවන් අර බුදුරජාණන් වහන්සේ දීපු උපමාව අර්ථවත් වෙන ක්‍රමක්‍රමය. එතකොට ඉතින් අපිට මේක ගැන කියලා හේතුව ඇතිවීම පමණක් කියන නතර වෙනව නම් මේක ධර්මය නෙවෙයි. කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේකෙන් මිදීමයි. કૃත්‍රිම ක්‍රම තිබෙනවා ඔය මේ කාර්ය ලොකුවට හිතන වෛද්‍ය ශාස්ත්‍රය අනුව පෙන්වු කරන නැවත උපද නැති කරන්නේ. තවත් නොයෙකුත් දේවල් තියෙන්න පුළුවන්. කවදාකවත් එක කරන්න බෑ. අන්න අර කියාපු සංසාර ස්වභාවය නිසා කොතනක හරි උපදිනවා. එක තැනකින් මරලා දැම්මත් වෙන කොහේ හරි උපදිනවා. කර්ම වේගය නිසා සමහර විට ඒක වෙන්නේ. ඉතින් ඔන්න ඔය ඉදි තත්ත්වයක් තියෙනවා. එතකොට අපිට අවශ්‍ය දේ මේක නැති කරන්නේ කොහොමද? මේ නැමැති ඉදීම නැති කරන්නේ කොහොමද? අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං කියලා මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ මම මේ අනන්ත කාලයක් මේ සංසාරේ දිව්වා. ගහකාර ගන්ධර්වේ සන්තෝ දුක්ඛා ජාති තුනක් වුණා. මේක හදපු අඩුව බලමු. සොයමු. මේක නැවත නැවත ඉපදීම දුක. ගේ හැදුව එක්කෙනා දුටුවා. කවුද මේ? ඔන්න ඔය කියාපු අර විඥානය පිළිබඳ தত্ত্বයයි මේ මායාකාරී විඥානය. නාසිස සඳුන තේරුම් ගත්තා වගේ මේක මගේම විඥානය මගේ හිත ඇතුලේ නෙවෙයි මේ. හිත ඇතුලේ දවගන ඉන්නේ. තේරුම් ගත්ත යම් අවස්ථාවක්. සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි. මේක මේ උපාදානීය මේ දෙකක් හැටියට හිතා ගැනීම තුලින් තණ්හාව බලාපොරොත්තු වෙනවා තව අල්ලගන්න දෙයක්. උපාදානය තුලින් එකක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන්නේ නාම රූපය. ඉදිරිපත් කරන්නේ අර ඡායාවයි. ඒක අල්ලගන්නවා. එතකොට මුයි මුලාව නිසා ඊළඟට ඒ ඇති කරගත්තු චේතනාවලින් ආසාවලින් ඇලීම් වලින් ගැටීම් වලින් මුලා වීමේ ප්‍රතිඵලයක් හැටියට. ඔන්න ඊළඟට උත්පත්තියක් වෙනවා. ඉතින් ওই ටිකයි පටිච්චසමුපාදයේ ගැඹුරුම කොටස. ඉතින් අර මුලින් ඇතම් කෙනෙක් ඉතින් අවිජ්ජාවෙන් පටන්ගෙන එතනින්ම පටන් අවිජ්ජාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන විඥාන නිසා නබුරුම කියාගෙන යනවා. නමුත් ඔතන ගැඹුරුම කාරණේ අවිද්‍යාව නැති නැති අන්ධකාරයේ කෙරෙන අතපත ගෑම් නමැති සංස්කාර නිසායි විඥානියත් නාම රූපයත් අතර මෙන්න මේ පෙරළිය වෙන්නේ විඥානයේ නාම රූපයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණු දෙයක්ුත් නෙවෙයි නාම රූපය විඥාණයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණු දෙයක්ුත් නෙවෙයි විඥාණයෙන් ඇහුවොත් අමතේ කවුද කියලා නාම රූපයෙන් අහන්නේ කියාවි. ඇයි වේදනා සංඥා ආදී එතන සම්බන්ධයිනේ. නාම රූපයෙන් ඇහෙන් ගැහුවෙත් කවුද කියලා විඥාණයෙන් අහන්නේ කියනවා. අන්න මේ විදිහ මහ පුදු අන්‍යමඤ්ඤ පච්චේතාව කියලා ධර්ම බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ. අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවය ගැන අපි බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අර බට කෝටු මිටි දෙකක් එකකවත් හරයක් නැහැ බට කෝටු. එතකොට මේ බට කෝටු මිටි දෙකක් උඩින් එකට එකක් හේතු වෙන හැටියට තියෙන වගේ විඥාන නිසා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයක් නාම රූපයෙන් විඥාන ඇති වෙන එක. එතකොට මේක මේක කො විඥාන බටකොටු මිටිය අදින්න ඕන. එහෙම නැත්නම් නාම රූප බටකොටු මිටිය අදින්න ඕන. එතෙක් මේ සම්බන්ධතාවය යනවා. කොහොමද අදින්නේ? මේක ඇදින්නේ යන අවිද්‍යාව කියන අර අර යම් නොද මෝහයක් මුලාවක් නිසා නාසිතතර ක්‍රියාවලිය දුනද? ඒ මුලාව අවිද්‍යාව වෙනුවට ප්‍රඥාව පහළ වුණාද? අන්න ඒ අවස්ථාවේ තේරුම් ගන්නවා අර අඳුරේ අතපත ගෑම ඉවරයි එතකොට. අවිද්‍යාව ශක්තිමත් ප්‍රමාණයටයි සංස්කාර ශක්තිමත් වෙන්නේ. අවිද්‍යාව තුනී වෙන මට සංස්කාර කියලා කියන්නේ අර සකස් කිරීම. අර සකස් කිරීම, අර ඇඳීම්, සූදානම් වීම ඒවත් එන්නෙන්නම සියුම් වෙලා යනවා. අවිද්‍යාව සම්පූර්ණ නැති වුණ අවස්ථාවේ ආලෝකයේ පහළ වුණු අවස්ථාවේ අන්න එතකොට අර සිනමා තිරේ යමක් නැතිලා යනවා වගේ තේරෙනවා මෙතන යථා තත්ත්වය. කුටි අවබෝධය කරා යන මාර්ගයත් බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවල විධාකාරයෙන් දක්වලා තිබෙනවා. ඉතාමත්ම ගැඹුරින් මේ ධාතු ගැන අපි ප්‍රකාශ කළ නිසා ඒකට උපකාර වෙන සූත්‍රයක් තමයි ධාතු විභංග සූත්‍රය. මීට කලින්ත් අපි යම් ප්‍රමාණයකට විග්‍රහ කළා. ධාතු විභංග ධාතුන් පිළිබඳව ප්‍රඥාව වශයෙන් බලනවා නම් එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු ප්‍රතික්ෂේප කරන්න බැරි යන්දමින් මම ප්‍රකාශ කළයි ධාතුන් හයක් තියෙනවා කියලා. රාහුල ස්වාමීන් වහන්සේට තව නොයෙකුත් අවස්ථාවල් වල බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා මේ ධාතුන්ගෙන් හිත මුදා ගන්න ආකාරය. කොහොමද මුදා ගන්න? ඔන්න මේකෙදි වැදගත් වෙන වචන දෙකක් තිබෙනවා. දැන් මේ උපාදීන අනුපාදීන කියලා. උපාදීන කියන වචනේ බොහෝ විට පාවිච්චි වෙන්නේ ධර්මයේ පාවිච්චි වෙන්නේ. දැන් මරණ අවස්ථාවේ දැඩි ග්‍රහණයක් තියෙනවනේ. ඒ ග්‍රහණයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කලල් රූපය. මව්පියන් නිසා ඇතිවෙච්ච කලල් රූපය ජීවයක් බවට පත් වෙන්නේ. මේ මඩ පැල්ලම එතකොට ඒක අන්න එතෙන්දී අර අර හිතෙන් ගත්ත ගැන්ම ධාතුන් පිළිබඳව පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ මහා භූත ධර්ම නෙවෙයි ඇත්ත වශයෙන්ම පඨවි කියන්නේ පොළොව වායෝ ආපෝ කියලා කියන්නේ වතුර තේජෝ කියන්නේ ගින්දර වායෝ කියන්නේ හුළඟ ওই විදිහට සාමාන්‍ය අර පොඩි දරුවා තේරුම් ගන්නා වගේ සාමාන්‍ය ප්‍රත්‍යඥයාගේ අවබෝධය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒ පෘථග්ජන සංඥාව වෙනුවට තේරුම් ගන්න ඕන. මේ අපි පෘථිවිය කියලා ගත්තේ මොකද? අන්න එතෙන්දී නාම රූප කතා වෙනවා. මේ රූප ධර්ම හඳුනගන්නේ නාමයන් නාම තුලින්. දැන් අන්ධයා මේ පින්දුතුමේ පරණ කතන්තර ගිය ගියා කාලය ගත කරනවා නේ පොඩි අහලා තියෙනවනේ ඔය සමහර වලත් ඇති මේ පරණ පරණ කතන්තර සමාජයට උපකාර වෙනවා අර අන්ධයාට කිරිය අඳුනලා දීපු හැටි ඇස් පේන්නේ නැති නිසා සුදු පාට දන්නේ නැති නිසා කෝකෙක් ගෙන්නලා කෝක සුදු පාටනේ අල්ලලා බලන්නේ කිව්වා ආ කිරි මේ වගේනේ අන්න ඒ වගේ තමයි පෘථග්ජනයාගේ පඨවි පිළිබඳ අවබෝධය. ආපෝ පිළිබඳ අවබෝධය. මේවා මහ භූත අඳුනගන්න බැරි මහ භූත ධර්ම විඥානයත් සහිත විඥානයටයි ගෝචර වෙන ආකාරයයි. නමුත් අපි අර අපි අලුත් වචනයක් කිව්වා මානවාභිමානය කියලා. මිනිස්යාට ඔක්කොම තීරණය කියලා හිතාගෙන අපි මේ ලෝකය ගැන විග්‍රහ කරන්න ගිහිල්ලා භෞතිකවාදය තුල අතරමං වෙනවා. මේවා ඇත්ත වශයෙන් කොහේ හරි තියෙනවා කියලා. පඨවි ආපෝ තේජෝ වායු කියන දේවල් හැටියට. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙතන ඇත්ත වශයෙන් තිබෙන්නේ අන්න රූපාදානය නිසා මැනීම නිසා මේ ඉස්සෙල්ලා උපාදීන වශයෙන් අල්ල ග්‍රහණය කරගත්තු මේ ශරීර කූඩුවට තමයි අපි මුල් තැන දෙන්නේ. ඒක රැකගන්නයි ඔක්කොම කරන්නේ. ඒක රැකගන්න අපි උපකාර කරනවා කරගන්න ටිකට අනුපාදින්න කියලා කියනවා. උපාදින්න නොවන යම් සාධ්‍යයක් තිබෙනවා ඒක අනුපාදින්න. උපාදින්න නොවන දැන් අපේ ශරීරයට අදාළ දේවල් අපි රැකගන්න උත්සාහ කරන්නේ බාහිරව තිබෙන දේවල් වල. අන්න අනුපාදින්න. ওই දෙක අතර තියෙනවා ගැටුමක්. ওই දෙක අතර තියෙන ගැටුම නිසා තමයි දැන් අපි දන්නවා කවුරුත් ඔය ධාතු කෝප, සෙම් කෝප ආදී කියන්නේ. ඒ අර ඒවා සමනය නූලා ඔය තුලින්ම අන්තිමට මරණයටපත් වෙන්නේ. කොච්චර උත්සාහ කරත් පාපිත් සෙම් ආදී වශයෙන් ඕවා මතුවෙලා එනවා. නමුත් මේක රැක ගන්න අපි දඟලනවා. ওই විදිහේ தත්ත්වය. ඉතින් ඒ වෙනුවට අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව තුලින් මේවා පිළිබඳව තියෙන ඇල්ම තණ්හාව නැති කරගන්න හැටි බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේ වගේ ඒවා කලිනුත් අපි ප්‍රකාශ කරලා තියෙනවා. ශරීරය තුල තියෙන කොටස් 32ක් අසුභ භාවනාවට පිළිකුල් භාවනාවට මේ පින්සුන් යොදා ගන්නවා. එයින් මුල් 20 පඨවි ධාතුව නියෝජනය කරනවා. අනිත් 12 ආපෝ ධාතුව නියෝජනය කරනවා. විසවිස්තරණව කිව්වත් තේජෝ ධාතුව ක්‍රියාකාරී වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙනවා. වායෝ ධාතුව ශරීරය තුල ආශ්වාස ආදී වශයෙන් ක්‍රියා වෙනවා. එතකොට ඒක ආධ්‍යාත්මික පඨවි ධාතුවයි. ඊට බාහිරව තිබෙන්නේ බාහිරව තියෙන ගස් ගල් ආදී තියෙන්නේ බාහිර පඨවි ධාතුව. එතකොට භාවනාවක් වශයෙන් මේ ආධ්‍යාත්මික යම් ආධ්‍යාත්මික පරිවිධාතුවක් වේද ඇතුළත පටවි ධාතුවක් වේද යම් පිටත පටවි ධාතුවක් වේද ඒ දෙකම පටවි ධාතු වශයෙන් ගත්තොත් එකමයි ඒ දෙකම පටවි ධාතු හැටින් සැලකනකොට එකමයි ඒක එය ඉතර පරණ පුරුද්ද වෙනකොට අන්න බුදුරජාණන් වහන්සේ අර ඒතන් මම කියන කතාව වෙනකොට ඒක නයන්නක් ඉදිරිපත් කරනවා විදර්ශනාවට ඕන වෙන්නේ නයන්න විතරයි මෙතෙක් ඒතන් මම යේසෝ හමස්මි යේසෝ මේ අත්තා කියන එක වෙනුවට නයන කිසාර දාන මේක නිකන් කියන තර්කයක් හැටියට නෙමෙයි තමගේ හිතටම කාවද්ද ගන්න න ඒතන් මම මෙය මගේ නොවේ න යේසෝ හමස්මි මෙය මම නොවේ න යේසෝ අත්තා යේසෝ මේ අත්තා මෙය මගේ ආත්මය නොවේ ඒ ටික තමයි අන්තිමට නාසිස්ස වටහා ගත්තේ මොලේ ආවට පස්සේ අවබෝධය ආවට පස්සේ යෝනිසෝ මානසිකාරය ආත්ම ස්නේහය පිළිබඳ වචනයක් ඒ නාසිස්ස නාසිස්සම් කියලා අපි අර දැක්වේ ওই පත්‍රිකාවේ නාසිසස් කියන අය පුද්ගලයා ආශ්‍රයෙන් මේ බටහිර සාහිත්‍යයේ තිබෙන වචනයක්. නමුත් මේක බෞද්ධ මේ බෞද්ධයින්ට අර්ථවත් කරගන්න පුළුවන්. ඒ දෙවඟන වැළඳ ගැනීම වගේ තමයි තම තමන්ම වැළඳ ගැනීම. සංසාරේ අපි මෙතෙක් කාලේ ඒකයි. ඒකෝර මේකෙන් ගිනෙන්නේ මේ දුක නිසා, අර වෙසනයක් නිසා, අර මෙහෙණින් වහන්සේ කියන හැටියට. මේක වෙසනයක්, දුකක්. ඒකෝර මේකෙන් හිතුව පළියට මිදෙන්නත් බෑ. අර කෘත්‍රිමකම වලින්, උපත්පාලන වලින් මිදෙන්නත් බෑ. එහෙනම් කරන්න තියෙන්නේ අන්න අවබෝධය තුලින්. අර අවිද්‍යාව නීවරණ ඉවත් කරන්න ඕනේ. ඒ වැස්ම. ඒ වැස්ම ඉවත් කරන්නේ කොහොමද? අවිද්‍යාව නීවරණ ඉවත් වෙන්නේ ප්‍රඥාව මතුන අවස්ථාවේ. ඊළඟට තණ්හා කියන බන්ධනේ නැති වෙන්නේ කලකිරීම අවස්ථාව අවස්ථාවේ. අන්න ඒකටයි බුදුරජාණන් වහන්සේලාට කුකුල් දෙන්නේ. ඒ කලකිරීම කියන වචනෙට අතීතයේදීලා කියන්නේ නිබ්බිදා කියලා. නිර්වේදේ. එපාකම එතකොට ඒ පාසම ඇති වෙන්නයි අර විදිහට භාවනාවක් වශයෙන් මෙතෙක් මම මාගේ කියලා ගත්තු දේවල් අර කියාපු ගුණ පොට්ටාස බව අපි සාමාන්‍ය ජීවිතේ ගුණ පැහැදිලිට සලකන්නේ නැහැනේ. පුළුවන් තරම් ඒවා හොදලා කියලා ලස්සන කරගෙන ඉදිරියට පෙන්වන්නනේ යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අසුබ මේ පින්නතුන් අසුබ භාවනාවන් පින්නතුන් දන්නවා. අන්න ඒ අසුබ පැත්තෙන් බලලත් පුළුවන් ඒකෙන් හිත මුදා ගන්න. ප්‍රඥාවන්තයට ධාතු වශයෙන් හිතලත් පුළුවන්. හිත මධ්‍යස්ථ භාවයට. අසුබ භාවනාව තුළින් පිළිකුල් වශයෙන් සලකලා හිත මුදා ගන්නවා. ධාතු මනසිකාරය තුලින් උපේක්ෂාවට ගෙන එනවා. කොහොමද උපේක්ෂාවට ගෙන්නේ? මෙතන තියෙන පටවි ධාතුව තමයි අතන තියෙන්නේ. මෙතන තියෙන ආපෝ ධාතුව තමයි අතන තියෙන්නේ. පටවි ධාතු වශයෙන් බලනවා මේක ආපෝ ධාතුව ඒ විදිහට උපේක්ෂාවට හිත ගේන මධ්‍යස්ථ භාවයට. ඒ තුලින් අර කියන ග්‍රහණය පාදානිය බුරුල් වෙනවා ඊට පස්සේ අන්න එතන එතකොට ඒ අවිද්‍යාව දුරු කිරීමට ඒ ධාතු මනසිකාරය උපකාර වෙන හැටි ඒ මේ හතර පමණක් නෙවෙයි ඊට වඩා ගැඹුරු පැත්තක් තියෙනවා රූපය ගැන කතා කරනකොට හැමතිස්සෙම රූපයක් එක්කම පසුබිමක් තිබෙනවා. ඒක තමයි අරූප කියලා කියන්නේ. එතකොට රූපයෙන් හිත යොදා ගන්න යන කෙනාට එතනතර ද්වේතාව තුල හිර වෙනවා. රූපයෙන් බෙදෙනකොට ඊළාට අරූපයක් වෙනවා. රූප නොවන එක. මේ දෙකම අතහරින්න වෙනවා. ඒක නිසා තමයි. ඒකට උපකාර වෙන්නේ යන ආකාශ, අවකාශ. මේ දෙක මැද සිදුරක් මේ ශරීරයේ තියෙන සිදුරු ගැනත් හිතනවා. මේ මුව සිදුර, කන් සිදුර ඒවා ඒ ඇතුළත තියෙන ආකාශ ධාතුවයි. පිට තියෙන ආකාශ ධාතුව අහස දිහා බැලුවම පේනවා. අන්න එතකොට ඒකත් ආකාශ ධාතුව. එහෙම හිතලා මේකත් මගේ නෙවෙයි. මම නෙවෙයි. අන්න ඒ විදිහට දැන් අත් වශයෙන් මේ ශරීරය මේ ඇමකට දාන ආහාර ආදිය අර පැය ගණනක් හරි දින ගණනක් හරි මේක නැඳෙන්නේ නැතුව දානවත් එක්කම එළියට යනවා නම් මේකට කියන්න වචනේ බෝක්කුව. බෝක්කුව. බෝකුව බෝකුව ඉතින් නොම්බර හැටියට දාන්න පුළුවන් අර දැන් ඔය පාරේ තියෙන එක එක මේ බෝකුව අංක එකේ බෝකුව අංක දෙකේ බෝකුව ඒක යට තව දරුවන් ඉන්නවනම් ඒකටත් යටින් දාන්න පුළුවන් තව පහ හතර අන්න ඒත් වශයෙන් ඒ වගේ නමුත් මේ මායාවේ මැවුම කොයිතරම් සියුම්ද කියතොත් අපි මායයි කියලා කියන්නේ ඒත් වශයෙන් මේ කෙලෙස් ගොඩක් මේ තව ඉතින් ඒක පැත්තක් තියෙනවා නමුත් අපි හේතට හිතුව බැලුවොත් මේක අපි රැවටෙන්නේ මොකද මේක යම්කිසි කලක් මේක ඇතුලේ තියලා පිට වෙන්නේ පිට වීම ගැන අපි හිතන්නේවත් නැහැ ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය පෘථග්ජනයා ඉන්නේ සමුදේ පක්ෂයේ කියලා. සමුදේ පක්ෂයේ කියලා කියන්නේ හැට ගැනීම පමණයි ඒ තනත්තට පේන්නේ. නිරුද්ධ වෙන එක ගැන කැමතිත් නෑ බලන්න. දැන් භෝජන සංග්‍රහයකට යන කෙනා භෝජන සංග්‍රහය කරන අතරේ සමහර විට ඒ කිට්ටුව තියෙන වෙන පොඩි කුටියකට යන්න පුළුවන් පොඩි කාමරයකට. ඒ මොකටද කියලාවත් අපි කියන්නේ යන්නේ නැහැ. ඒක ඒක ප්‍රතිඵලය තමයි. නමුත් ඒවා අපි හිතන්නේ අර ඒ ඉන්න තියෙන ටික අපි මාන්‍ය වශයෙන් ගන්න මේ මමය කියලා. අන්න ওই විදිහේ දෙයක් තියෙන්නේ. නමුත් මේ මිදෙන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ Nirodhe දකින්න වෙනවා. Nirodha පැත්ත මතු කර ගන්න. අමාරුවෙන් කරන්න නෙමෙයි. අපි මේ ඒකයි ඔය බුදුරජාණන් වහන්සේ මේ තමයි බොහෝ දෙනා මේවට විරුද්ධව කතා කරනවා මේ මේ නිකන් හිත දුර්වල කරගන්න මේ මොකද්ද මේ බුදුහාමුදුරු කියලා කියන්නේ මේක අසුබ දර්ශනයක්, සර්වාසුබ දර්ශනයක්. ඔල්ජිනෝකුත් ඒවා ඉදිරිපත් කරනවා. ඒකෝට සංසාරයේ තියෙන අන්න අර සමුදේ පැත්තේ. හෙට උදේ දැන් මේ දවසේ ගිහුණාට මොකද හෙට උදේ ගිර පායන්නේ ඔය ඉන්නවා. අන්න ඒ වගේ දෙයක්. ඒකෝට නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ හැම දෙයක්ම උපදින්නේ නැති වෙන්නයි, මැරෙන්නයි. උපදින්නේ මැරෙන්නයි. ඒ කිය කීම පමණක් නෙවෙයි අන්තිමට ඒක විනිවිද පෙනෙන අවස්ථාවක් තියෙනවා. ඉපදෙන්නේ මැරෙන්නයි කියන එක මැරෙනකන් ඉන්නේ නැතුව ඒක පාටම ඉපදීමත් එක්කම නිරෝධය පෙන්න අවස්ථාව තමයි විනිවිද යන අවස්ථාව. අන්නේ தത്വයට ඒකට ඔය දැන් විදර්ශනා ඥානාදී භංග ඥානය කියලා කියන්නේ ඒකයි. භංග ඥානය. ඇතීම් නැතිීම් බල බල ඉඳලා ඇතීම් නැතිීම් පේන ඒ දර්ශනය දිනු කරගෙන ගිහිල්ලා යම් අවස්ථාවක උග්‍ර වුණාම ඇතීම පේන්නේ නැති තරම් ශීඝ්‍රයෙන් නිරෝධය පේනවා. ඇති වෙන්නේ උපදින්නේ විනාශ වෙන්නේ උපදින්නේ විනාශ වෙන්නේ. අන්න එතකොට සැබෑ වශයෙන්ම බයක් ඇති වෙනවා. බයක් ඇති වෙලා මේවා ඇත්ත වශයෙන් මේ මම බදාගෙන ඉන්න නිසානේ මේවා අතහරින්න බය. මෙතන තියෙන සංස්කාර ගොඩක්. අන්න සංස්කාර කියන වචනේ මේ පිනතුන් කොටිකුත් අහලා තියෙන සකස් කිරීම. සකස් කිරීම. ඒ සකස් කිරීම වචනේ අර ගැලපෙනවා අන්න මූර්තිය කියනත් එක. දැන් පිළිඹුව කියන එක අපි කවුරුත් දන්නවා. අපි අපි පිළිඹුව පිළිමයක් දිහා බලන නම් අපි සාමාන්‍යයෙන් ඒත් රැවටෙන අවස්ථාවල් තියෙනවා. පිළිම ඡායා රූප ආදිය. නමුත් අර මවාපාපු දෙයක් සැරසීමක් සරසල පෙන්නල පෙන්නපු දෙයක් කියන අදහස දෙන වචනයක් තමයි සංස්කාර කියලා කියන්නේ. නළුනේ ලියන්නේ එහෙම වේදිකාවට ගොඩ වෙන්න කලින් নানা ආකාර දේවල් කරන්නේ. ඒ ටික තමයි සංස්කාර. දැන් මෙතන මේ අඳුරේ අතපත ගෑම, අවිද්‍යාව තුල අඳුරේ අතපත ගෑම මේවා තුන් ආකාරයකින් අපි කරනවා ඉදිරියදා ජීවිතේ. කයින් අතපත ගන්නවා, වචනෙන් අතපත ගන්නවා, සිතින් අතපත ගන්නවා. කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. මනෝ සංස්කාරත් කියලා කියන චිත්ත සංස්කාර කියලා කියනවා. ඒක තවත් ගැඹුරු පැත්තක්. කෙටියෙන් ගත්තොත් එතකොට මේ කයක් කියලා එකක් අපිට තියෙනවා. ඒකේ වගකීම මම ගන්නවා. මේ මගේ කය. දැන් ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ පින්වතුන්ට යමක් ඒක කර්මය පිළිබඳව අපි අවිධින අතරේ නොදැනුවත් සතෙක් පෑගෙනවා. අනේ ඉතින් සමහරට කනගාටු හිතෙනවා. නමුත් සතෙක් දැකලා මූ මරන්න ඕන කියලා තදින් පයින් ගහනවා. ඒ සම්පූර්ණයෙන් මුළු ශරීරෙම බර යොදලා. එතකොට මේ මම ඒ කරන්නේ අර මම අර ඉබේ කරුණා නෙවෙයි. අන්න ඒකට ගෙවන්න වෙන කර්මයට අහු වෙනවා. ඉතින් තේරෙනවනේ එතකොට ශරීරයේ ඇත්ත වශයෙන් මගේ කියලා ගත්තු අවස්ථාව එතන ඉඳලා යාර කර්මයට යට වෙනවා. කර්ම සංස්කාර වලට ගෙවන්න වෙනවා. ඒවයි විපාක විපාක නොදී කියන්නේ නැහැ කියලා බුදුරජාණන් ප්‍රකාශ කරනවා. එතනයි මේ සංසාරේ තියෙන භයානකම තැන. ඒ කර්මයක් විපාකයක් අතර විපාක කතාව කිව්වෙත් ඒක නෑ. ඒකයි අර දැන් අපි කලින් අවස්ථාවක් කිව්වේ. කාම භව කියලා දැන් ඔය ගොඩ නැගිලි හදලා තියෙනා වගේ ඕන කෙනෙකුට ගන්න. එහෙම එකක් නෙවෙයි මේක. කර්ම ශක්තියක් තුලිනුයි භවයක් පවා ඇති වෙන්නේ. කෙනෙකුට ඒක භෞතික දර්ශනය අනුව හිතලා හිතෙන් තේරුම් ගන්නත් බැරි තරම් දෙයක්. මේ සියුම් කාරණා. සිතෙනුයි මේවා හදන්නේ. මනෝ පුබ්බංගම ධම්මා මනෝ දෙට්ඨා මනෝමය කිව්වේ එකයි. අවසාන වශයෙන් බලනකොට අවසාන පරිච්ඡේදයෙන් බලනකොට ධාතු හතරක් තියෙනවා තමයි. ඒව පවා අන්න අර කර්ම ශක්තියට යටයි. කර්ම ශක්තිය තුලින් ඒවා ග්‍රහණයට අරගෙන. ඒක නිසා ඉදිකට යන්නේ. එතකොට කරන්න තියෙන්නේ මොකක්ද? අන්න අර කියපු උපාදානය අල්ලා ගැනීම. ඒන් හිත මායත් කරගන්නවා. ඉතින් ඒක තමයි අර ධාතු විමංග සූත්‍රයේ විශේෂයෙන්ම ක්‍රමානුකූල බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා. ඒ පඨවි ධාතුවෙන් සිත මෑත් කරගන්න ආකාරය. පඨවි ධාතුව සිතේ ඇඳිලා තියෙන සංසාරේ දීර්ඝ කාලයක්. මේක ගලක් පර්වතයක් වගේ හිතන විදිහට ඒ දෙයක් හැටියට. දෙයක් හැටියට ගත්ත එක. යම් අවස්ථාවක අර භාවනා ක්‍රමයේ තුලින් ඇතුළත තියෙන පිට තියෙන්නේ මේකමයි. මේක ආත්ම වශයෙන් ගත යුතු දෙයක්ුත් නෙවෙයි. කියලා ඊළඟට ඒක අන්තිමන නාම රූප වශයෙන් තේරෙනකොට මේ ගත්තු සංඥාවක් පමණයි. වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර ආදියෙන් ඒවයින් පරිේශණය කළා. දැන් ටිකකට හිතන්න යමක් තදද බුරුද්ද කියලා ඒක දැනගෙනනේ මේක පටවි කියලා කියන්නේ. අල්ලලා බලනවා. නිසක වෙන්නේ. අන්න පටවි. අපි මේක පොළොව පොළොව හරි ගලක් හරි ගෙනව නැත්නම් සමහර විට ගලක් නොවන දෙයක් වෙන්න පුළුවන්. ආපෝ දියාරු ගතිය. ඒ හැම එකක්ම ඒ ඒ පරීක්ෂණය කරන්නේ අන්න අර නාම ධර්ම තුලින්. වේදනා සංඥා චේතන අපස්ස මනසිකා. එතකොට මේ අපට ඇස් පේනවා කියලා හිතුවට අන්ධයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පෘථග්ජනය අන්ධයි කියලා. ආර්යයට ඇස පහල වෙනවා කියලා කියන එකේ තේරුම බෝධය දන්නේ නැහැ. ධර්ම චක්ෂුෂය කියන එක දන්නේ. ධර්ම චක්ෂුෂය කියන්නේ ඒක. අන්න අර කියාපු ලෝකයා හිතන සත්‍යය නෙවෙයි මෙතන තිබෙන්නේ. මේවා දේවල් නෙවෙයි. මෙතන තියෙන මහා පුදුම ඒක අපි සමහර වෙලාවට පෙන්වුවා දීසුලියක් වගේ විඥානයත් නාම රූපයත් අතර බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරෙන් දක්වනවා ආනන්ද හැමුදුරන්ට අර අවස්ථාවේදී අවසාන ප්‍රකාශයෙන් ප්‍රකාශ කරනවා මේ විඥානය නිසා නාම රූපය පවතිනවා නාම රූපය නිසා විඥානය පවතිනවා මෙන්න මේ දෙක අතරේ කෙනෙකුගේ ඉපදීම දිරීම මැරීම නැවත ඉපදීම ආදී යම් තාක් මේවා පිළිබඳව ප්‍රඥප්ති ව්‍යවහාර යොදන්න පුළුවන් නම් ඒ ඔක්කොම තියෙන්නේ මේ දෙක අතරේ කියලා. මේ දියසුලිය තුලේ කියලා. ඉතින් දියසුලියක් දැක්කහම අපි ඒකට නමක් දෙනවනේ. මෙතන යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් ඒක එතන අපි තැනක් හැටියට ගන්නවා. දෙයක් හැටියට ගන්නවා. ඕන්න නමකුත් දෙනවා ඒකට. ඒ වගේ තමයි විඥාණය නිසා නාම රූපය පවතිනවා නාම රූප නිසා විඥාණය පවතිනවා මේ අතර වට්ටම් වට්ටති ඉත්තත්තම් පඤ්ඤාපනාය කියලා බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ ලෝ මේ කෙනෙක් පැවැත්ම පිළිබඳ කියලා කියන්නේ ওই දෙක අතර තියෙන මේ කරකැවිල්ලයි. ඒකෝට මේ කරකැවිල්ල මේක සරලම උපමාවක් කිව්වොත් සමහර විට ඒක හාස්‍යජනක එකක් හිතන්න පුළුවන්. නමුත් මේ මේ කරකැවිල්ල තේරුම් ගන්න පුළුවන් gedare ඉන්න බල්ලගේ වල්ගේ මැක්කෙක් වැහුවාම ඌ කරන දේ. ඌ මැක්කා අල්ලන්න කරකැවෙනවා. ඌට තේරෙන්නේ කරකැවෙන වාරයක් මාසා ඌත් කරකැවෙන බව. අන්න ඒ වගේ දෙයක් තමයි මේ මෙච්චර කාලයක් කරලා තියෙන්නේ. විඥාණයට පේන නාම රූපය අල්ල ගන්නවා අන්තිම වෙලාවේ ගිහිලා ආයි තේරවුම තමයි යන්නේ. ඉතින් මේ සංසාර ගමන බොහොම දිග ගමනක් කියලා කියනවා. දැන් මේ පින්නතුන්ගේ වාහනවල සමහර විට කිලෝමීටර් ඒක කොයි දැන් කාලේ කියන හැටියට මනලා බොහොම දිග ගමනක් ගිහිල්ලා ආවා කියලා කියනවා. රෝදෙන් ඇහුවොත් කොච්චර දුර ගියාද කියලා? රෝදි කරගෙන වාර ගන්න විතරයි. අන්න ඒ වගේ තමයි මේ සංසාර චක්‍රය. ඒකාතකින් බලනකොට අපි දීර්ඝ කාලයක් මේ සංසාරේ ගිහිල්ලා තියෙනවා. කාල වශයෙන් බැලුවොත්. අනිත් අතින් බලනකොට මේක තැනම කරකැවිලක්. අන්න ඒ රහසයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කළේ පටිච්චසමුපාද ධර්මතාව තුල. එතකොට මේක අනාගත භවයකට දා මේක විසඳන්නත් බෑ. ඒක තමයි ධර්මයේ අකාලික බව. මෙතනම තිබෙන විසඳුම. මෙතනම තිබෙන විසඳුම. මොකද්ද විසඳුම? එක්කම නාම රූපයේ විඥාණය ණයත් කරන්න ඕනේ. විඥාණය නාම රූපයෙන් ණයත් කරන්න ඕනේ. අර බටකොටු. ඉතින් මෙන්න මේ කතන්තරේ යම් කාරණයක් අපි කෙටියෙන් මතු කළ දුන්නත් මේ පින්නතුර තවදුරටත් කරුණු හිතලා එකතු කරගන්න. මේකට ගැළපෙන එක්තරා මහ පුදුම සූත්‍රයක් තිබෙනවා. කෙනෙක් මේවා ඉතින් මිත්‍යා දේවල් කියලා හිතන්න පුළුවන්. කේවඩ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අපි කෙටියෙන් ගත්තොත් ඒ සූත්‍රය ආරම්භ වෙන්නේ කේවඩ කියලා ගෘහපතිය බුදුරජාණන් වහන්සේට ඒ නාලන්දාවේ වැසියන් පහදව ගන්න ප්‍රාතිහාර්ය පෙන්වන්න කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ප්‍රාතිහාර්ය නෙමෙයි මම නියම හැටියට දක්වන්නේ අනුශාසනා ප්‍රාතිහාර්යයි. අනුශාසනා ප්‍රාතිහාර්යයි. කියලා ඒකටම ගැළපෙන අන්දමින් ඔන්න ඊළඟට උපමාවක් අන්තරයක් කියනවා. මෙතෙක් බුදුජාණන් වහන්සේ වෙන තැනක කියාපු නැති කාරණයක් එතන කියවෙන්නේ. ගෘහපතිය කේවඩ කියලා අනුමතර කියනවා මේ භික්ෂු සංඝයා අතරෙම හිට එක්තරා සංඝයා වහන්සේ නමක්. 이르දි ප්‍රාතිහාරය තියෙන කෙනෙක්. බොහොම වඩල තියෙන කෙනෙක්. ඒ භික්ෂුන් වහන්සේට ඒ භික්ෂුවට හිටි ගමන් තර්කයක් ඇති වුණා. දැන් මේ කාලේ විද්‍යාඥයන්ට ඇති වෙන වගේ තර්කයක්. කොතනද මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්ම නැති වෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත ධර්ම කොතනද නැති වෙන්නේ? කියලා එතකොට ඒක බුදුහාමුදුරන්ගෙන් අහන්න ගියේ නෑ ඊට වැඩිය දන්නවා කියලා හිතුවනේ දෙවියෝ බ්‍රහ්මයෝ හැම ඒ ඉර්ධියක් අදිෂ්ඨාන කරලා ගියා චාතුම් මහරාජික තාවතිංස යම කියන්න ඕනේ නෑ මේ පිනතුන් දන්නෝනේ ඉස්සර ගිහිල්ලත් ඇති ඔය දිව්‍ය ලෝක හයට ඉස්සෙලා ගියා අහනකොට ඒ හැමතැනින්ම කිව්වා අනේ අපි නම් දන්නේ නැහැ ඉහළ දිව්‍ය ලෝක කට්ටිය දන්නව ඇති සමහර විට කියලා ඔහොම ඔහොම ගියා දිව්‍ය ලෝක අන්තිමට කියලා ගියන් ඔන්නලාට කිව්වා අපි දන්නේ නැහැ සමහරට බ්‍රහ්ම ලෝකයයි දන්නවා කියලා ඊළාට ඒකට ගැළපෙන 이르දියක් ඇති කරගෙන ඒ භික්ෂුව අර කියාපු භික්ෂුව බ්‍රහ්ම ලෝකත් එකින් එක ඉහළට ඉහළට ගියා. ගිහිල්ලා නැතෙන්ද ගිය වෙන්නේ. බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා මහා බ්‍රහ්මයා. එතනත් මහා පුදුම සිද්ධියක් කියනවා. මහා බ්‍රහ්මයා පිළිබඳව හිතන්නේ මේ ලෝකෙම ඇව්වේ මහා බ්‍රහ්මයා තමයි. කියන එක දැනටත් ලෝකයේ බොහෝ දෙනා තුල තියෙනවනේ. ඉතින් ඒ අවස්ථාවේ අර බ්‍රහ්ම බ්‍රහ්මයෙන් කිව්වා අපි නම් දන්නේ නැහැ මේ සමාහයට මහා බ්‍රහ්මයා දන්නේ නැත්ද කියලා කිය. ගියාම අන්තිමට මේ භික්ෂුව කොහොම හරි ඒ ආලෝකයක් පහළ වුණාම දැන් බ්‍රහ්මයා ආවා කියලා දැනගෙන බ්‍රහ්මයාගෙන් ඇහුවා. බ්‍රහ්මයා ඒ වෙනුවට වෙන එකක් වෙන උත්තරයක් දෙන්න ගියා. එතකොට කිව්වා මම ඕක නෙවෙයි අහන්නේ මට මේ බ්‍රහ්මයා මේ තමන්ගේ තමන් කවුද කියලා කියන්න පටන් මම තමයි ලෝකෙම ඇහුවේ මම තමයි කෙරුම් කාර්යය කියලා ওই විදිහට බ්‍රහ්මයා කියන්නේ කියලා. මේ භික්ෂුන් වහන්සේ කියන ඕක නෙවෙයි මං ඇහුවේ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා. එතකොට ඒ පිරිස ඉදිරියේ උත්තර නොදී මහා බ්‍රහ්මයා මේ භික්ෂුව පිටින් පැත්තකට අරගෙන ගිහිල්ලා මේ මේ අය හිතන්නේ මං දන්නවයි කියලා. ඇත්ත වශයෙන්ම මංවත් දන්නේ නැහැ. ඔය මේක දන්නේ නම් අර භාග්‍යතුන් වහන්සේයි මෙච්චර දුර ආවේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් මහන්න කියලා. දැන් අන්න ඒ තත්ත්වයට තමයි අපේ විද්‍යාඥයන්ුත්පත් වෙලා තියෙන්නේ. දුර යනවා අන්තිමට එන්නේ වෙන්නේ කොතෙන්ද බුදුරජාණන් වහන්සේ ළඟ. අර අර භික්ෂුවට වෙච්ච දේම. ඔන්න එතකොට ඒ භික්ෂුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කළා. ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පොඩි විහිළුවක් කළා. අතීතයේ දිගටතර කියන්නේ නැතත් හරියට අර අතීතයේ නව්වල යන අය කුරුල්ලෙක් අරන් යනවයි ගොඩබිම පේන ඒ කුරුල්ලට ගොඩබිම සොයාගන්න බැරි නම් ආපහු උඹ ගහට එනවයි අන්නේ වගේ උඹත් ආවයි මා සොයාගෙන කියලා අන්තිමට කියලා ඔන්න ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කියනවා උඹ ප්‍රශ්න අහපු හැටිම වැරදි මහණුන් උඹ ප්‍රශ්න අහපු හැටිම වැරදි කොතනද මේ ධාතු හතර ඇති වෙනවා කියන ප්‍රශ්නේ එහෙම නෙවෙයි අහන්න තියෙන්නේ ප්‍රශ්නේම හරි ගැස්සුවා ඒක ඊළඟට මහා ගාථාවකින් කියවෙන්නේ අදහස මේකයි යම්කිසි තැනක මේවා නිරුද්ධ වෙනව නෙවෙයි කොතන මේ මහා භූත ධර්ම ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ? මේ මහා භූත ධර්ම කොතනද ප්‍රතිෂ්ඨාවක් නොලබෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වගේම ඒ පමණක් නෙවෙයි අර දිග කොට ආදී ભેද මේ රූප ධර්ම ආශ්‍රයෙන් අපි ඇති කරගත්තු මැනීම් මැනීම්නේ ඒවා ඔක්කොම නිරුද්ධ වෙන්නේ ඒවා කොතනද ඒවා ඒවා ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ ඊළඟ ප්‍රශ්නේ ඉස්සෙල්ලා හරිගස්සලා ඉවර වෙලා ඒකට දුන්න මහා පුදුම ගැඹුරු පිළිතුරක් තමයි දැන් උගතුන්ට පවා තේරුම් ගන්න බැරි මහා ප්‍රහේලිකාවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ ගැඹුරු පැත්තකට එන්නේ ඒක මතු කිරීම විතරයි කරන්න පුළුවන් කාල වේලාවනු විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ භවං. මහා පුදුම කාරණයක් බුදුරජාණන් ප්‍රකාශ කරනවා. අනිදස්සන විඥානය කියලා එකක් තිබෙනවා. අපි කලින් කිව්වනේ විඥානයේ හැමතිස්සෙම යමක් නාම රූපයක් පෙන්눔 පෙන්눔 කරනවා කියලා. එතකොට නාම රූපයක් පෙන්눔 නොකරන විඥානයක් මේ කියන්නේ. විඥානං අනිදස්සනං. ඒක අනන්තයි. සබ්බතෝපම අර නාසිසගේ දෘෂ්ටිය අතන වතුරේ ඡායාවේ නැතුණනේ. ඈතට පෙනුණු අවස්ථාවේදී තේරුම් ගත්තේ මේකෙන් පිළිමිබුවක් පමණයි කියලා. ඒක අනන්ත දෘෂ්ටිය. ඊළඟට සබ්බතෝපම අන්ධකාරය නිසා අරක යමක් නොවේ කියනවා ආලෝකයාවන් පේනවා. සබ්බ හැම පැත්තෙම ආලෝකය. අන්න සබ්බතෝපමං. අන්න ඒ විමුක්ත විඥානයයි කියන්නේ නිවන් තත්වයයි. ඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපමං. එතනයි පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වගේම දිග කොට සුභ අසුභ ආදී සියලුම ප්‍රඥප්ති ඔක්කොම නිරර්ථක වෙන්නේ අර්ථ ශූන්‍ය වෙන්නේ අන්නේ කියාපු විමුක්ත විඥානයේ කියලා ඊළඟට නාම රූපය එතන සම්පූර්ණ එතන නැති වෙලා යනවා නාම රූපය උපරෝධණය වෙනවා විඥානයේ නිරුද්ධ වීම තුලින් සාමාන්‍ය සංසාරයේ යන මේ අර කියාපු ආශ්‍රව සහිත කෙලෙස් සහිත විඥානයේ නිරෝධයෙන් තමයි මේ අර කියාපු ධාතුන් නැති වෙන්නේ මේ කියන්නේ නිවන් තත්වයයි භව නිරෝධ තත්වයයි නිවන නිවනයි දිත්තේව ධම්මේ දිටු දැමීම. එතකොට මේ අපට මේ ඇස් වලට පෙනෙන කනට ඇහෙන මේ ලෝකය අන්ධ වීමෙන්වත් බීලීමෙන්වත් මේව නැති කරනව නෙවෙයි. ඇස් තිබුණත් පෙනෙන්නේ නැති. කන් තිබුණත් ඇහෙන්නේ නැති විදිය මහා පුදුම විමුක්ත තත්වයක් තමයි මේ නිවන කියලා කියන්නේ දිට්ඨි දැමීම. ඒක තමයි භව නිරෝධෝ නිබ්බාණං කියලා කියන්නේ. ඒ භව නිරෝධ தත්ත්වය බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා පමණක් නෙවෙයි ඒකට මාර්ගය ප්‍රකාශ වෙලා තිබෙනවා. ඊවත් කුටිකුත් මේ පින්නතුන අහලා තියෙනවා. මෙතන ගැඹුරුම කොටස අන්න ඒ විඥාන தත්ත්වය තුලින් එතකොට මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්න ආයිසකයක් නැහැ. මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ භවය කියන එක හිතෙන්ම මවාගත්තු එක. එක එක සත්වයා එක එක සත්වයාගේ ශරීර ඒ මේ හය තුලින් බූ අල්ලා ලෝකේ අල්ලන්න වගේ අල්ල ගන්න ලෝකයක්. මේ සතුන්ට කතා කරන්න ඉඩක් නැහැනේ අපේ මානවාභිමානය තුලින්. අපි ඉතින් මේ අපේ ලෝකය තමයි ලොකුට අරගෙන අනිත් සත්වයින් මේ ඔක්කොම පරපුතු සතුන් හැටියට සලකනවා. නමුත් අන්න බුදුරජාණන් පෙන්වු කරනවා මෙන්න මේ ලෝකය ගන්න විඥානය. ඥාණයම පතිතේච්ච නාම රූපයක් පමණයි ඒක ඔස්සේ මේ ලෝකේ දුවන්නේ. යම් අවස්ථාවක අවබෝධය ආවනම් අන්න නාම රූපේ නිරෝධිත එතන. ඔන්න එතකොට ඔන්න ওই ටිකයි එතකොට ධර්මයේ ගැඹුරුම කොටස. ඉතින් අර මාර්යා හත් ප්‍රශ්නේ ඒක සම්පූර්ණ පිළිතුර ලැබුණා. මෙතන කොතනද මේ කොතනද මෙන්න මේ මේ ප්‍රතිබිම්බය මේ මූර්තිය නිරුද්ධ වෙන්නේ? නිරුද්ධ වෙන්නේ නිවනේ. නිරෝධය කියලා කියන්නේත් ඒකයි. දුක්ඛ නිරෝධෝ කියලා කියනවා, භව නිරෝධෝ කියලා කියනවා. ඉතින් අන්න අර සමුදේ පැත්ත බලාගෙන හිටියේ ලෝකයා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුලින් නිරෝධය පැත්තට යොමු කරලා විමුක්තිය සලසා දුන්නා. Taman කලින් ලබා දෙන. ඊට පස්සේ තමයි ඉතින් අර අනේක ಜಾති සංසාරං ආදී වශයෙන් දැන් ඉතින් දවද උපතක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයට උදාන වශයෙන් ප්‍රකාශ කළේ. අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ අපි හැමෝම කතා කරනවා තවත් නම් උපදින්න ඕනේ නැහැ කියලා එන නාය ගිහි පැවිදි ભેදයක් නැතුව බොහෝ දෙනෙක් මේ කාලේ මේ තියෙන හැම පැත්තෙන් මේන භයානක වෙසන ආදී ඊට වඩා සිය දහසක් වේසන ආදී මේ සංසාරේ විඳින්න ඇති. නමුත් අර විදිහට සංවේගයක් එනවා. හැබැයි తాවකාලිකයි ඊට පස්සේ ඉතින් මතක නැහැ. තවත් මොකක් හරි ආව හැටි. සුනාමි එනෝ යනෝ. ඒ තාම ධම්මං සුනාමි කියන தത്വෙට නැහැ. ධර්මයට අහුම්කම් දෙන්න ලෑස්ති නැහැ කවුරුවත්. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේවා මතු කර දුන්නේ මේ සර්වාසුභවාදයක් කියලා සමහරු සැලකුවට මේ අවස්ථාව තමයි අපට අන්න අර කියාපු ධාතුන් සිතින් මකා හැරීම එහෙම නැත්නම් අර නාම රූපයේ නිදීම ඒකට කියන එකම අවස්ථාව බුද්ධෝත්පාද කාලයයි ඒකට ඕන මාර්ගය තමයි සමත විදර්ශනා වශයෙන් මේවා වැඩිම ඒකට ඒකටයි මේ පින්නතුන් මේ අද දවසේ ඒ සඳහායි තමන් සිය සමාදන් වුණේ ඊළඟට මම භාවනා කළේ පරමාර්ථය ඊ ධම්මක් දෘෂ්ටිය නැත්නම් අඳුරේ අතපත ගානව නම් මේ මොනවා කරත් වැඩක් නැහැ යන්නේ වෙන පාරට ඕන වෙන්නේ වෙන වෙන තැනකට යන්නේ යන්නේ වෙන පාරක දැන් තේරුම් ගන්න ඕනේ ඒකට මේකයි ඉලක්කය මේ භව නිරෝධයේ බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ தත්වයට සිතපත් කරගන්න ඕන අර බුදුරජාණන් වහන්සේ දක්වපු භාවනා විදි තමන් තුළින් මේ දියුණු පවුණු කර ගැනීම. එතකොට අද දවසේ මේ තමන් වැඩූ සීලයෙන් කළ භාවනාවෙන් මේ අසන මේ අද අසන්ට ලැබුණු මේ විදර්ශනාත්මක ධර්ම දේශනෙන් යම් ප්‍රයෝජනයක් අරගෙන මේ ශාසන පහන නිවෙන්න කලින් හිතා වීරයවන්ත උත්සාහවත් තමන් බණ භාවනා කරලා අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලට පියදෙන්නේ මේ භයානක සංසාරයෙන් අපි මිදෙන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ කුසල මේ කුසල ශක්තියක් එකට හේතු වාසනාවල ප්‍රාර්ථනා කරගන්න ඕනේ. අවීචේසිත අකනිතා දක්වා යම් තාක් සත්ව කෙනෙක් ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාමය කුසල අනුමෝදනා මෙන් කැමති නම් අනුමෝදනා වීම තුලින් ඒ බලාපොරොත්තු වෙන මාර්ථයන් තමන් බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් හමා මහ නිවන් ලබත්වා කියලා අපි ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේ දැන් මේ ගාථා කියන්නේ එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा ගුච්ඡන්තු අන්තං ආකාශත්ථා චුම්මස්ථා දේවානාද ආකාශත්ථා චුම්මස්ථා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිනං රක්ඛන්තු දේශනං आकाशट्ठादिकं मठादेवानागमयेन्द्रिका पुण्यन्तम् अनुमोदित्वा चिरं रक्षन्तु मम परं दुःखपत्तादिनि दुःखाभयपत्तादिनि भया शोकपत्तादिनि शोका हन्तु सभ्ये पाणिनो दुःखपत्तादिनि दुःखाभयपत्तादिनि भया शोकपत्तादिनि शोका हन्तु सभ्ये पाणिनो दुःखपत्तादिनि दुःखाभयपत्तादिनि भया සෝකප්පත්තාදි මිසෝකා මුතු සබ්බේති පානිනෝ විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සොක්ඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා සොක්ඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවේන සදා සුත්ති භවන්ති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නිමෙච්චේ අතෝ නිබාන සම්පatti විනාතේ සංඝතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.